සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් දේශනාගත ධර්මය සකල ලෝක සත්වයාටම අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවන්නත් කටයුතු සංවිධානය කළා. සද්ධර්මයට කැමති, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති සද්ධර්ම රසයට කැමති බොහෝ දෙනාට මහත් වූ යහපතක් සිදු කරවීමේ අරමුණ ඇසුවමයි ඒ ධර්මය ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට දානය කරන්න කටයුතු සංවිධානය කළේ. තේයින් රැස් වෙන කුසලය අසීමාන්තිකයි. සද්ධර්ම දාණයෙන් ලැබෙන කුසලය සීමා රහිත බව භාග්‍යතුන් වහන්සේ විසින් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට තමයි මුලින්ම පැහැදිලි කොට වදාළේ. මහත්ඵල මහානිසංසදායක වූ සියලුම දානයන් අභිභවනය කළ ශ්‍රේෂ්ඨතර වූ සද්ධර්ම දානමේ පින්කම සිදු කරලා ලබා ගන්න උතුම් කුසලය සියලු දෙනාටම වහවහා සද්ධර්මාවබෝධය ලබා සංසාර සාගරයෙන් එතර යාම සඳහා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිළිතුරේ ආලවක සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සිදු කරන මේ ධර්ම දේශනා මාලාවේ අටවෙනි ධර්ම දේශනාව තමයි අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආලවක යක්ෂයා විසින් බුදුරජාණන් වහන්සේගෙන් මුල් ප්‍රශ්න හතරට පිළිතුරු ලැබුණට පස්සේ සතුටටපත් වෙලා තවත් ප්‍රශ්න හතරක් බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. කතංසු තරති යෝගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති බුදුරජාණන් වහන්සේ උත්තර ලබලා දුන්නා සද්ධාය තරති ඕගං සද්ධාය තරති අන්නවං විරේණ දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති මේ ගාථා රත්ණයෙන් අපි කොටසක් කලින් දේශනාවේදී සාකච්ඡා කළා එමනම් මේ භාග්‍යතුන් වහන්සේ උත්තර සපයපු ගාථාවේ සද්ධාය තරති අන්නවං මේ භව සාගරය තරණය කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි කියන කාරණාව තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සද්ධාය තරති ඕඝං ඕඝය කරණය කරන්න පුළුවන් වෙන්නේ සද්ධාවෙන් එමනම් ඕඝ හතරක් තියෙනවා කාම ඕගය භව ඕගය ditthi ඕගය අවිද්‍යාව ඕගය එමනම් මිත්‍යා දෘෂ්ටිය ඕගයක් වගේ මොකද්ද මේ ඕගයක් කියලා කියන්නේ හරියට මේ ගඟක් පිටාර ගලනවා වගේ ඕගය කියලා කියන්නේ මහා විශාල සැඩ පහරක් ගලාගෙන යනවා වගේ එහෙනම් කාමයේත් එහෙමයි භවයේත් එහෙමයි ditthiyත් එහෙමයි අවිද්‍යාවත් එහෙමයි. මෙය තරණය කරනවා නම් තරණය කරන්න පුළුවන්කම තියෙන්නෙම ශ්‍රද්ධාවෙන්ම පමණයි. ශ්‍රද්ධාවෙන් තොරව කවදාවත් මේ කාම භව දිට්ඨිය අවිද්‍යාව කියන ඕගයන් තරණය කරන්න ලැබෙන්නේ නැහැ. එතෙමනම් මෙතන ශ්‍රද්ධාවේ තරති අන්නවන් කියලා කියන්නේ භවසාගරයේ කොහොමද තරණය කරන්නේ? මෙතන භවසාගරයේ තරණය කිරීමේදී මෙතන සඳහන් කරනවා ශ්‍රද්ධාව ඇත්නම් සියලුම මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මිදෙන්න පුළුවන් කියලා. ශ්‍රද්ධාව නැතිනම් අපි එක එක කාලෙට එක එක විදිහට බොහොම ලස්සනට හුරුබුහුටියට ධර්මයේ වගේ මිත්‍යා දෘෂ්ටිය පැන නැගිලා එනවා. එතකොට අපි වේගෙන් වේගෙන් මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා. නෑ මෙතෙක්කල් ඇහුවට වඩා වෙනස් මෙතෙක්කල් ඇහුවට වඩා රසයි මෙතෙක්කල් ඇහුවට වඩා මිහිරි වගේ එහෙමනම් මේ විය හැකි සබහ ධර්මයි කියලා සමහරලාට මිත්‍යා දෘෂ්ටියක පැටලෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙමනම් ශ්‍රද්ධාව තියෙනවා නම් යම් කෙනෙක් යම් ධර්ම කාරණාවක් යම් විදිහටද මතුවලා එන්නේ මේ ධර්ම කාරණාව ත්‍රිපිටකයේ අට කතාවේ තියෙනවද කියලා හොයලා බලන්න හැම වෙලාවෙම හැම වෙලාවෙම උත්සාහ දරනවා. ඒ කියන්නේ විමසුම් නුවණින් සද්ධර්ම ශ්‍රවණය කරනවා කවුරු දේශනා කළත් එක පාරම ගන්නවට වඩා සැකයක් ආවොත් වහාම ත්‍රිපිටකාර්ථ කතාවෙන් ඒක තහවුරු කරනවා. ඒක ත්‍රිපිටකාර්ථ කතාවට අනුකූල නැත්නම් වහාම අපි මේ මතය බැහැර කරනවා. එහෙම වුණොත් මිත්‍යා දෘෂ්ටිකයක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එහෙම නොකර ඒ මිත්‍යා දෘෂ්ටිය වැරදි දෘෂ්ටිය හරි කියලා හිතුවොත් ශ්‍රද්ධාව තියෙන අය එහෙම ලේසියෙන් වැරදි දෘෂ්ටියට ගමන් කරගන්නේ ගමන් කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා සෝවාන් ඔහු කුසල් වඩලා දෙවෙනි මාර්ගයේ වෙත ගමන් කරන්න උත්සාහ කරනවා. මේ ශ්‍රද්ධාවෙන්ම සරණ ගිහිල්ලා සිල් ගුණ අදහාගෙන සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබනවා. සෝවාන් ආර්ය මාර්ගඵලය ලබලා එතන ඉඳලා වෑයම් කරනවා දෙවෙනි මාර්ගයේ ගාවට ගමන් කරන්න. සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වුණා කියලා සතර අපායෙන් නිදහස්. යම් කෙනෙක් සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබා ගත්තොත් නැවත සසර උපදින්නේ ආත්ම භාව හතක පමණ කාලයක්. ඒ උපදින කිසිම ආත්මයක සතරපායට යන්නේ නැහැ. දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකවල පමණයි උපදින්නේ. දැන් සතරපායෙන් නිදහස්. එහෙම හිතලා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නිකම්ම බලාගෙන හිටියොත් එහෙම වෙන්නේ නැහැ. මේ මාර්ගයට ආවට පස්සේ එහෙම ඉන්නේ එහෙම ඉන්නේ නෑ වහවහ වහවහ දෙවනි මාර්ගය සඳහා ගමන් කරන්න වෑයම් කරනවා. ඒ කියන්නේ සකදාගාමි මාර්ගයට යන්න උත්සාහ කරනවා. යම් කෙනෙක් සකදාගාමි මාර්ගයට ගමන් කළොත් ඒ කාරණාව පැහැදිලි කරනවා පින්නතුනේ නැවත මනුලවට එක ගමනක් පමණක් පැමිණෙනවා කියලා. දෙවෙනි මාර්ගඵලය ලබාගත් කෙනා නැවත මනුස්ස ලෝකෙට එන්නේ එකපාරයි. සෝවාන් වෙච්ච කෙනා දෙව්ලොව මනුලොව කියන මේ දෙගතියේ භව හතක් විතර ඉපදෙනවා. ආත්ම හතක් විතර. ඒක දෙව්ලොවම ඉපදෙනවද මනුලොවත් එනවද නැත්නම් මනුලොවම උපදිනවද? එහෙම කතන්දරයක් කතාවක් නැහැ. ආත්ම හතක උපතක් තියෙනවා. සකදාගාමි වුණාට පස්සේ එක ආත්මයයි. ආන් එහෙම නිසා කෙනෙක් සකදාගාමි තත්වයට පත් වුණොත් ආන් ඒ කෙනා භවෝගය තරණය කරපු කෙනෙක් බවට පත් වෙනවා. භවෝගය තරණය කළා වෙනවා සකදාගාමි මාර්ගය ලැබුවා. එහෙමනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා භවෝගය තරණය කරලා නැහැ. සකදාගාමින් වහන්සේ භවෝගය තරණය කරපු කෙනෙක්. එහෙනම් භවෝගයේ තරණය කරන්න සකදාගාමි විය යුතුයි. ඊළඟට සඳහන් කරනවා සෝවාන් වීමෙන් කවදාවත් ඔක්කොම හරි කියලා තීරණය කරන්න තීරණය කරන්න බෑ. අපේ බින්දුතුන මතකයි බිම්බිසාර මහරජුරු. අනන්ත දුක් විඳලා අන්තිම මොහොතේ අපවත් වුණාට සෝවාන් ආර්ය මාර්ගයේ ලබලයි හිටියේ. බිම්බිසාර රජුරු සෝවාන් වෙලයි හිටියේ. ආර්ය ශ්‍රාවකයෙක්. මරණයටපත් වෙලා අපවත් වෙලා ගිහිල්ලා ඉපදුනේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට. කවුරු යටදෙස්වකට වෙසමුණි රජුරෝ යටතේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට තමයි ඉපදෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. යක්ෂ සේනාධිපති හැටියට ඉපදිලා. එතකොට මේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට ඉපදුනාට පස්සේ තමන් වහන්සේගේ නම බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා සඳහන් කරනවා. ස්වාමීනි මම අහවලා. මම අහවලා කියලා සඳහන් කරලා නැවත පැහැදිලි කරනවා ස්වාමීනි. ස්වාමීනි මම බිම්බිසාර. මම දැන් අහවල් තැන ඉපදිලා ඉන්නේ. ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමීනි මම දැන් සකදාගාමී වීම සඳහා වීරිය ආරම්භ කරලයි. එහෙනම් සෝවාන් වෙලා හිටපු ආර්ය ශ්‍රාවකයා සෝවාන් භවයේ විතරක් නතර වෙලා ඉන්නේ නැතුව දැන් සකදාගාමී වීම සඳහා වීරිය ආරම්භ කරලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙමනම් සෝවාන් මාර්ගඵලයට ආපු තව බොහෝ අය එහෙම උත්සාහ කරනවා එතනින් එහාට. පළවෙනි පඩියට නැංගගෙන දෙවෙනි පඩියට පය තියන්න වෑයම් කරනවා. බිම්බිසාර මහරජුරෝ දැනට ජනවසබ කියන නමින් තමයි ඉපදිලා අපි සඳහන් කරන්නේ යක්ෂ සෙන්පතිය කියලා. එහෙම සඳහන් කරාම හැබැයි මේ යක්ෂ කියපු ගමන් අපේ හිතට එන්නේ ආ භයානක කෙනෙක්. පිළිකුල් සහගත කෙනෙක්. ඇඟ පුරාම ලෝම වැවිච්ච, දත් එළියට ආපු, විරූපී රූපයක් තියෙන යක්ෂ කියපු ගමන් අපිටම වෙන්නේ නමුත් මේ සඳහන් කරන්නේ එහෙම අය ගැන, එහෙම අය ගැන නෙමෙයි මේගොල්ලෝ දෙවිවරු වගේ. ඊටාම දිලිසෙන ශරීර කියන්නේ. ප්‍රස් විහිදෙනවා. එහෙම බොහෝම උසස් මට්ටමේ ඉන්න අය මාර්ගඵල ලබලා ඉන්නේ. ඒ නිසා සඳහන් කරනවා මම දැන් සකදාගාමි වීම සඳහා නැත්නම් භව සාගරේ තරණය කිරීම සඳහා මම වීරිය ආරම්භ කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක සඳහන් කරනවා. ඊළඟට පිළිතුරු මේ අප්‍රමාදීව සකදාගාමි වීරියෙන් යුක්තව යමෙක් උත්සාහ කරේ නම් අප්‍රමාදීව සකදාගාමි වීරිය සහිතව යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ආන් ඒ පුජ්‍යලයට මේ කාම නැමැති ඕගේ තරණය කරලා නැවත මේ ලෝකේ නැවෙන්නම අනාගාමී වෙන්න පුළුවන්කම සකදාගාමීන් වහන්සේ නමක් හැටියට වීර කරනවා නම් යම් කෙනෙක් ආන් වහන්සේ කාමෝභය කාමෝභය කියන එක තරණය කරනවා. කාම ඕගේ තරණය කරලා ඊට පස්සේ කොහාටද යන්නේ? තුන්වෙනි පියවරට යන්නේ. අනාගාමී. අනාගාමී කියලා කියන්නේ න ආගාමී. ආයෙ එන්නේ ආයෙ මෙහෙ එන්නේ නැහැ. අනාගාමීන් වහන්සේ එහෙදිම බුද්ධාවාස තලයෙන් අරිහත්ත්වයට පත් වෙලා පිරිනොම් පානවා. එහෙනම් ආයේ නොයන නිසා න ආගාමී හෙවත් අනාගාමී කියලා කියනවා. කාමෝගය තරණය කරලා ඉවරයි. ඒ නිසා සඳහන් කරනවා විරියෙන් දුක්ඛං අච්චේති දැන් කාම භව දිට්ඨි අවිද්‍යා ඕග තරණය කරන ආකාරය අපි සාකච්ඡා කරමින් ඊළඟ පදයේ විරියේන දුක්ඛං අච්චේති. ඊට මේ විරියේන දුක්ඛං අනාගාමී මාර්ගයයි ඒ සඳහා ඉතා ඉහළ වීරියක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. අනාගාමීන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ අපි මේ වචන ප්‍රකාශ කරනවා වාගේ ලේසි ලේසි නෑ. මොනතරම් දැඩි වීරියක් මොනතරම් උත්සාහයක් කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධර්ම රත්නය පිළිබඳව අපමණ ශ්‍රද්ධාවෙන් ආර්ය මහා සංඝයා පිළිබඳව අනන්ත ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් මාර්ගයක් ආන් ඒ මාර්ගයේ අල්ප මාත්‍රයක්වත් පිටපැත්තට යන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ යම් මාර්ගයක් මට දේශනා කළා නම් ඒ මාර්ගයෙන්ම මට සසරින් මිදෙන්න පුළුවන් කියන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්ම සිල් ගුණ වඩමින් වීර්ය කරමින් ඉදිරියට යන පුජ්‍යලයට තමයි මේ අනාගාමී කියන මාර්ගඵලය ලබන්න පුළුවන්. ඒක මෙහෙම සඳහන් කළාට මේ වචන කියනවා වගේ ලේසි නෑ කියලා සඳහන් කළේ. මොන තරම් වීර්ය වඩන්න වෙයි. ඒ කාරණාව අපිට හොඳට වැටහෙනවා හරියට හිතාගෙන හිටියොත්. මේ වෙනකොට අපේ පින්නතුන්ට හිතන්න බෑ අපි කාටවත් මේ සංසාර සාගරේ අපි කීපාරක් ඉපදුනාද මැරුණාද කියන කාරණා. මොනතරම් ඉපදීපදී මෙරි මෙරි එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණ බොහෝ දේශනාවල් පැහැදිලි කරලා මොනතරම් සසර ඉපදුනාද. පිළිතුරේ මේ මහා සාගරයේ යම්තරම් ජලය තියෙනවද? මේ සංසාරේ අපි ඉපදිච්ච වාරවල එක අම්මා කෙනෙක්ගේ මේ ජීවිතේ මගේ අම්මගෙන් පෙර භවයේ ඇයම මට හම්බ වෙලා මම ඇගේ පුතාම වෙලා මම ඇගෙන් උරා බීපු කිරි ප්‍රමාණය එකතු කරන්න පුළුවන් වුණා නම් මහා සාගරයේ ඔය ජල කඳට වඩා වෙන්නේ අනුමතග්ග සංගීතයේ භාග්‍යතුන් වහන්සේ මෙවන් කරුණු පැහැදිලි කරනවා එක සත්වයේ එක අම්මා කෙනෙකුගෙන් සංසාරේ දීපු කිරි මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා එතකොට ඒ තිරිසන් සත්ත්ව වෙලා ඉපදිලා දීපු කිරි නෙමෙයි. අපි තිරිසන් වෙලාම ඉපදිච්ච වාර වැඩි. අණු පළඟ වෙලා ඉපදිච්ච වාරම වැඩි. ඇටකෝටු ඇති සතෙක් හැටියට ඉපදුනාට වඩා මේ සංසාරේ ඇටකෝටු නැති සත්තු හැටියට අපි ඉපදිච්ච වාරම වාරම වැඩි. එතකොට අපි කිරි නොබීල ඉපදිච්ච වාරේ මේ අම්මම මට හම්බ වුණා. මම කුසින්ම ඇගේ කුසින්ම බිහි වුණා. ඉරිබොන්නේ නැති ආත්ම කීයක් හම්බ වෙන්නේ කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් කිරි බීවේ නැහැ. පණුවෙක් වෙලා ඉපදුනා නම් මැස්සෙක් වෙලා ඉපදුනා නම් මදුරුවෙක් වෙලා ඉපදුනා නම් ඒ ආත්මවල අපි කිරි බීවේ නැහැ. එහෙනම් කිරි නොබීපු වාර කොච්චර ඉපදෙන්නද? එතකොට මෙතන කිරි බීපු වාර ගැන කතා කරන්නේ හරකෙක් වෙලාවත් සුනකෙක් වෙලාවත් ඉපදිච්ච ආත්මවලත් නෙමෙයි මිනිස්සු වෙලා ඉපදිච්ච ආත්මවල බීපු කිරි ප්‍රමාණය. මහා සාගරයේ ජලයට වඩා වැඩි. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් මෙතනදී මනින්න පුළුවන් මම හැබෑම ශ්‍රද්ධාවන්තයෙක්. මෙහෙම පැහැදිලි කරාම ශ්‍රද්ධාව නැති කෙනෙකුට හිතෙනවා එහෙනම් එච්චර මං ඉපදුනාද කියලා කවුද දන්නේ? ඔච්චර කිරි බොන්නද? මහා මුහුද මතක් කරලා බලන්නකෝ ඇස් දෙකට පේන්නේ චුට්ටයි. ඇස් දෙකට පෙනෙන මේ චුට්ට මොන තරම් ගැඹීරද? කොයි තරම් ප්‍රතාපවත්ද? තැලි පෙරලි පෙරලි වතුර විසියවි ගල්වල හැප්පි හැප්පි මහා හඬ නගනගා විරල දිහාට පාවෙවි පාවෙවි එන ජලස්කන්ධය දැක්කහම මේ අපිට දැසට නොපෙනෙන සාගරේම විශාලයි එහෙනම් ඒ ජල කොයිතරම් ගැඹුරට ඇද්ද දෙයියනේ මීට වඩා කිරිබොණ්ඩ මං ඉපදුනාද කියලා ඉස්සහා හරි ශ්‍රද්ධාවක් නොතිබුණොත් හිතෙනව නෑ ඉස්සරේ ඉපදුන්නේ නෑ නමුත් ਸਰුවඥතා ඥාණයෙන් දැකලා දේශනා කරලා තියෙන්නේ එක පුද්ගලයෙක් එක අම්මගෙන් මීට වඩා කිරි බීලා තියෙනවා ඒ එක අම්මගෙන්නේ එතකොට මට තව කී දෙනෙක් අම්මලා ඉන්නේ තව කී දෙනෙක් මට අම්මා වෙලා උපදින්න ඇද්ද? එහෙනම් මේ ලෝක ධාතුවේ කොච්චර සත්වයක්ද? ඊළඟට පැහැදිලි කරනවා මේ සත්ව සංහතියේ මං අම්මේ නොකීව කිසි කෙනෙක් නැහැ. මම තාත්තේ නොකීව කිසි කෙනෙක් නැහැ. මට සහෝදරයා නොවිච්ච සහෝදරිය නොවිච්ච ස්වාමියා නොවිච්ච බිරිඳ නොවිච්ච කෙනෙක් ලෝක ධාතුවේ මේ සත්‍යයන් අතර නැත්නම් මේ සංසාර සාගරය කියන එකේ දුර කොයිතරම් ප්‍රමාණයේද කියලා හිතන්න අපේ මනස නම් ප්‍රමාණවත් මදි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම මම සංසාරේ එච්චර ඉපදිලා තියෙනවා. අපේ පින්නතුන් කල්පනා කරන්නකො මෙච්චර ඉපදුනා මට බුදුවරු කොච්චර හම්බ වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේට බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගෙන යන කාලේ බුදුරජාණන් වහන්සේලාම මුණ ගැහුණ 512027 නම. එහෙමනම් අපි ඊටත් එහා ඉඳලා එනව නෙමෙයි වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේටත් අපි පෙර ඈත තාත්ති කියපු ඌගේ යුගයක් තියෙන්නේ නැතුව ඇද්ද? මෙහෙම කල්පනා කරලා බලහම. අම්මේ නොකියන්න ඇද්ද? උන්වහන්සේ 512027 නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දැක දැක වැඳ වැඳ ಗುಣ පුර පුරා ඇවිල්ලා අපිට මග කියලා දීලා සංසාරයෙන් එතරම් ගියා මේ තරම් දීර්ඝ භව ගමනක ඔබටවත් මටත් තවම සෝවාන් වෙන්න බැරි වෙච්ච හින්දා නේද මේ තවත් එන්නේ. එච්චර කාලයක් තිස්සේ මට සෝවාන් වී ගන්න බැරි වුණා නම් අපි මේ කතා කර කර හිටිය අනාගාමී වීම ගැන. මෙතරම් කල් සෝවාන් වෙන්න බැරි වෙච්ච අපි අනාගාමීතිය කියන තැනට යන්න එහෙනම් මොන වීරියක් මොන උත්සාහයක් දරන්න වෙයිද? එහෙමනම් ඒකයි මම කිව්වේ මේ වචන කියනවා වගේ වැඩි ලීසි එකක් ලීසි එකක් නෙමෙයි. එහෙමනම් කාම ඕගය තරණය කරපු ඒ උත්තමයන් වහන්සේ අනාගාමී තත්වයෙන් සසර කෙරවල කරගන්න කියනවා. විරියේන දුක්ඛං අච්චේති එනම් අනාගාමී මාර්ගයේ සඳහා ඊටාම ඉහළ වීරියක් අවශ්‍යයි කියලා මෙතන සඳහන් කළේ ඒකයි. එහෙනම් මේ අනාගාමී වීරියෙන් පිරිසිදු වූ ප්‍රඥාවෙන් ඒ පුජ්‍යලයා පිරිසිදු බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් පිරිසිදු බවට පත් වෙනවා එහෙම නැත්නම් අරහත්ත්වයට පත් වෙනවා අනාගාමී වීරයෙන් කියලා කියවේ අනාගාමී කෙනෙක් බවට පත් වෙලා එතන ඉඳලා වීරිය කරන්න පටන් ගන්නවා අරිහත්ත්වයට දක්වා ආලෝකයක් මේ කාරණා ටික අහලා අප්‍රමාණව පැහැදේ අපමණ ප්‍රීතියට පත්වන ආලෝකයක් නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් අහනවා. ඒ ප්‍රශ්න හතර තමයි කතංසු ලබතේ පඤ්ඤං මෙතන ප්‍රශ්න හයක් විතරයි. කතංසු ලබතේ පඤ්ඤං. එහෙනම් මෙතන සඳහන් කළා අරහත්ත්වයේ කරා ගමන් කරනවා මේ පිරිසිදු වූ ප්‍රඥාවෙන් ප්‍රඥාව පිරිසිදු කළා කියලා කියන අරහත්ත්වයට පත් වුණා කියන එකයි. එහෙනම් දැන් මෙයා අහන්නේ පතංසු ලබතේ පඤ්ඤං ඒ අරහත්ත්වය දක්වා ගමන් කරන ප්‍රඥාව කියන එක කොහොමද කොහොමද ලබන්නේ කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කොහොමද ධනය ලබන්නේ කතංසු කිත්තිං පප්පෝති කෙසේද කෙනෙක් කීර්තියටපත් වෙන්නේ පතං මිත්තානි ගන්තති. කොහොමද? මිතුරන් ලබන්නේ අස්මා ලෝකා පරං ලෝකං පතං පෙච්චන සෝචති. මෙලෝ පරලෝ දෙකේ ශෝක නොකර ජීවත් වෙන්නේ කොහොමද? මෙයා ආයත් ප්‍රශ්න ටිකක් ගොඩ නැගුවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මෙයාට නැවත උත්තරයක් දෙනවා. සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්‍යා. මේ සූත්‍රයේ පුරාම මේ ශ්‍රද්ධාව කියන වචනේ කතා කරනවා. විස්තර කරලා විස්තර කරලා ලේසියෙන් ඉවර කරන්න බැරි වචනයක් ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුස්සූසා ලබතේ පඤ්ඤං අප්පමත්තු විචක්ෂණෝ කියලා භාග්‍යතුන් වහන්සේ උත්තර ලබා දෙන ආලෝකයක් එයාට. එතනදී සඳහන් කරනවා පින්නතනේ රහතන් වහන්සේලා පිළිබඳව ධර්මයන් ශ්‍රද්ධාවෙන් අදහලා ඒ කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන කාය සුචරිතාදී ભેදයෙන් ධර්ම රත්ණයෙන් උපකාරී ලබලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිරිනවන් කාය සුචරිතාදී ભેදයෙන් කය බිඳීමෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිරිනවන් කාය ભેදයෙන් කය බිඳීමෙන් නමුත් උන්වහන්සේලාට එතෙන්ට යන්න මග හැදුනේ මෙන්න මේ ධර්ම රත්නය නිසා ධර්ම රත්නයෙන් උපකාර ලබලා කය බිඳිලා පිරිනවන් පෑවා. එතකොට පිරිනවන් පෑවේ ධර්ම රත්නයෙන් උපකාර ලැබලා ඒ ධර්ම රත්නයෙන් මඟ හදාගෙනයි පරිනිර්වාණය ගාවට ගමන් කරන්න අපිට අපිට පුළුවන් වෙන්නේ යම් කෙනෙක් අද රහත් වෙනවා නම් යම් කෙනෙක් අද අනාගාමී වෙනවා නම් එතෙන්ට පිහිට වෙන්නේ ධර්ම රත්නයයි ඒකයි ධර්ම රත්නයෙන් උපකාර ලැබලා කියලා මෙතන සඳහන් කරන්නේ. එය දැකලා මමත් මේ මාර්ගයේ යනවා කියලා යම් කෙනෙකුට මේ මාර්ගයට බහිඳ හිතෙනවා නම් තේනම් පෙර බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා මේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ බැහැලා මෙහෙම ගමන් කළා වීරය කළා. මමත් ඒ පාරේ යනවා. එහෙම ගියොත් මටත් මේ සංසාර සාගරේ තරණය කරන්න පුළුවන් වෙනවා කියලා කෙනෙක් පූර්ණ විශ්වාසයෙන් යුක්තව මේ මාර්ගයට බහිනවා නම් බහින්න හිතනවා නම් ඒ නිවැරදි මාර්ගය දැනගන්න කල්යාණ මිත්‍රයෝ අවශ්‍ය වෙනවා. දැන් මට සංසාරයෙන් එතර යන්න ඕනේ. උන්වහන්සේලා ගියපු පාර මට හොඳම පාරයි. නමුත් උන්වහන්සේලා ගිය පාර මට හරියටම පෙන්වන්න කෙනෙක් ඕන. පාර හරියටම පෙන්වන කෙනාට තමයි අපි කවුරුත් කැමති. එහෙනම් කවුද පාර හරියටම පෙන්වන්නේ? ආන් ඒ මාර්ගය හරියටම පෙන්වන කෙනාට තමයි කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. තතං මිත්තානි ගන්සති කොහොමද මිත්‍රයෝ ලබන්නේ? කල්යාණ මිත්‍රයා. ආන් ඒ නිසා සඳහන් කරනවා ඒ නිවැරදි මාර්ගය දැනගන්න කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි. එසේ කල්යාණ මිත්‍රයන් ලබලා මනාව අපෝපස්ථාන කරමි. කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා උන්වහන්සේලාට මනාව අපෝපස්ථාන කරනවා. උන්වහන්සේලා ළඟ හැසිරෙනවා. උන්වහන්සේලා දේශනා කරන කරුණු ජීවිතයට එකතු කරගන්නවා. අපෝපස්ථානත් කරනවා. එහෙම කටයුතු කරන පුද්ගලයාට ධර්මයක් දේශනා කරන්න ඒ කල්යාණ මිත්‍රයාට හිතෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන් පාපයට බහින්නෙම නැහැ. පාපය පිළිකුල් කරනවා. එහෙම පව් පිළිකුල් කර කර සදහැවතුන් දැක දැක වැඳ වැඳ ධර්මයට ප්‍රිය කරමින් කටයුතු කරන පුජ්‍යලියෝ දැක්කාම අර කල්යාණ මිත්‍රයන්ට හිතෙනවා මොවුන්ට සසරින් එතර යන්න පාර කියලා දෙන්න ඕනේ. එහෙම දේශනා කරන ධර්මය මනාව කන් යොමු කරලා අහලා ඒ පුජ්‍යලයාට හිතෙනවා පෛරු පාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුණං ශ්‍රද්ධාවෙන් එළඹ මනාව ආශ්‍රය කොට කන් යොමා ධර්ම ශ්‍රවණය කරත කල්යාණ මිත්‍රයෝ ළඟට ශ්‍රද්ධාවෙන් යනවා. ශ්‍රද්ධාවෙන් එළඹ මනාව ආශ්‍රය කරලා උන්වහන්සේලා මනාව ආශ්‍රය කරනවා කියලා කියන්නේ වංචනික හිතක් වංචනික හිතක් නෑ. උන්වහන්සේලා ළඟ ඉන්නකොට හැසිරෙන විදිහ එකක් උන්වහන්සේලා පේන්නේ නැතිකොට හැසිරෙන විදිහ දෙකක් නම් මට තියෙන්නේ සසරින් මිදෙන චේතනාවක් නෙමෙයි වංචනික හිතක්. උන්වහන්සේලා ඇති තැනත් උන්වහන්සේලා නැති තැනත් මම මටම ආවේනික වූ සැබවින්ම මමම වෙලා ජීවත් වෙනවන ලෝකේ කොයි තරම්නම් අසල අපි හරියට කල්පනා කරලා බැලුවොත් අපි කියන්නේ අපි කියන අපිටම ලැජ්ජ හිතෙනවා මම මම කියලා කීවට හැබැවින්ම කෝයා එක එක්කෙනා ගාවින් එක එක චරිතය ස්වාමින් වහන්සේගේ යව ඉන්නේ තව කෙනෙක් ගෙදර ගියහම ඉන්නේ තව කෙනෙක් යාළුවොත් එක්ක ඉන්නේ තව කෙනෙක් තනියම ඉන්නකොට ඉන්නේ වෙනමම කෙනෙක් එකම පුජ්‍යලයාගෙන් චරිත ගොඩක් එහෙම නොවෙන්න ඕනේ ඒ පුජ්‍යලයා ಗುಣ ඇත්තන් ගාවේ හිටියත් ಗುಣ නැත්තන් ගාවේ හිටියත් Tamanට පූර්ණ නිදහස හම්බෙලා හිටියත් ඒ පුජ්‍යලයා එක්කෙනෙක්ම විය යුතුයි. සමහරලාට මෙහාට වෙලා බොහොම අපූර්වට සිල් ගුණ ආරක්ෂා කරගෙන සමාජය තුළ බොහෝම හොඳට බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ගෞරවාදරයට පාත්‍ර වෙලා ජීවත් වෙච්ච කෙනෙක් අපි කියමු විදේශ රටකට ගියාට එහෙ ගියහමත් ඒ ශ්‍රද්ධාවෙන් ඒ විදිහටම කටයුතු කරයිද දන්නේ නැහැ. මොකද එහෙ මම දන්න කියන අපේ කියන අපි ආශ්‍රය කරන කිසිම කෙනෙක් නැහැ. එහෙනම් මම කොහොම ජීවත් වුණත් කවුරුවත් මං ගැන දන්නේ දන්නේ නැහැ. ආපහු එහෙ යනකොට මං මේ පෙර විදිහටම යනවා. මෙහෙ කොහොම එහෙම නොවෙන්න ඕනේ. මම අඳුරන දන්න කියන නෙමෙයි සම්පූර්ණ මිනිස්යන්ගෙන් තොර වාස භූමියකට ගියත් පෙර හිටපු මම මමම වෙනවා නම් අන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ස්වභාවය ස්වභාවය ඒකයි. එහෙනම් මෙතන ඒකයි කියන්නේ මනාව එළඹ ශ්‍රද්ධාවෙන් එළඹ මනාව ආශ්‍රය කොට අං යමා ධර්ම ශ්‍රවණය කරන මනාව ආශ්‍රය කරනවා කියලා කියන්නේ තාම ශ්‍රද්ධාවෙන් ගුණගරුකව ආශ්‍රය කරන. අං එහෙම කරමින් දේශනා කරන ධර්මය හොඳට කන් යොමු කරලා අහනවා. එහෙම අහනකොට ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන කීකරු භාවය ලැබෙනවා. මනාව කන් යොමු කරලා බණ අහනකොට මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා හම්බ වෙන කීකරුකම කියන එක ලැබෙනවා. මෙන්න ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න ඉදිරියට යන්න මේ කීකරු භාවය කියන එක අත්‍යවශ්‍යයි. මොකද්ද මේ කීකරු භාවය හම්බ වෙනවා කියලා කියන්නේ? ධර්මය අහලා ධර්මයට අනුව ජීවත් වෙනවා ධර්මයට පිටින් යන්නේ ඒකට කියනවා කීකරුකම කියලා. ඊළඟට සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කළාට විතරක් කවදාවත් මදි. කීකරු වෙන්න ඕනේ. ශ්‍රවණය කරලා දැනගත්ත කාරණාවට අනුව මගේ ජීවිතේ මෙහෙවන්න. ඔහෙ නිකම්ම අහලා හිතියට වැඩක් අහලා හිතියට වැඩක් නැහැ ඒක ජීවිතයට එකතු වෙන්නේ. මා කරන වැරදි ධර්මයෙන් පැහැදිලි කරනවා නම් ඒ කරුණ ධර්මයෙන් අහගත්තට පස්සේ ඒ වැරදි කාරණාව එතනින්ම එතනින්ම අත්හරින්න ඕනේ. ඒකට ඉකීකරු වෙනවා කියලා කියන්නේ. එතකොටයි ධර්ම ශ්‍රවණය කරපු එකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. නැත්තම් නිකම්ම කාලේ නාස්ති කෙරුවා විතරක් කාලේ නාස්ති කෙරුවා විතරක් වෙනවා. එහෙම නොකර ඒකෙන් ප්‍රයෝජන ලබන්නමත් ඕනේ. අන් ඒ නිසා සීකරුභාවයේ අද බොහෝ දිනාට නැතිම නැතිම දේ ධර්මයට කී කර. ඉතින් සරණ යන්න හරි හරි අමාරුයිද? ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේක කල්යාණ මිත්‍රයන් ළඟට එන පුජ්‍යලයන්ගේ මනා කීකරුකමක් සහිතව ධර්මානුකූල හැසිරීම දැක්කේ නැත්නම් උන්වහන්සේලාට ඒ පුජ්‍යලයට ධර්මයක් දේශනා කරන්න හිතෙන්නේ නැහැ. මොකද මෙයා ගාව ධර්ම කීකරු බවක් නැහැනේ. ධර්මයේ අහලා වැරදි හදාගෙන නිවැරදි වෙන බවක් පේන්නේ නැහැනේ. එතකොට එහෙම පුජ්‍යලයකට ධර්මයේ දේශනා කරන්න කල්ගත කරනවා කියලා කියන අපරාධයක්. Tamange කාරණාව સિદ્ધ කරගන්න තියෙන කාලේ නිකන් නිකන් අපතේ යෑමක් පමණයි. ඒ නිසා ධර්මයට කීකරු වෙන්නේ නැති පුජ්‍යලයට ධම් දේශනා කරන්න හිතෙන්නේ හිතෙන්නේ නැහැ. මොකද කොච්චර දේශනා කළත් වැඩක් නැති හින්දා. ඒ නිසායි සඳහන් කරන්නේ ප්‍රමාදී පුජ්‍යලයක් ලෙස උන්වහන්සේලා තීරණය කරනවා මෙයා අප්‍රමාදී නෑ මෙයා ප්‍රමාදී පුජ්‍යලේ. ඒ නිසා ඒ එසේ නොවි හොඳ නරක වෙන් කරගෙන පවෙන් වෙන් වෙලා කුසල් ජීවිතයට එකතු කරගෙන වහවහා ධර්මානුකූලව හැසිරෙන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් ප්‍රමාණිකූලව විචක්ෂණ බුද්ධියෙන්ම කටයුතු කරන්න එළමෙනවා නම් ආන් ඒ පුජ්‍යලයාට ප්‍රඥාව කියන ධර්මතාවය ලැබෙනවා. ධර්මයේ කීකරු වෙන පුජ්‍යලයාට ප්‍රඥාව ලැබෙනවා කියලා මෙතන කෙටියෙන්ම සඳහන් කරන්න පුළුවන් මොකද ආලෝකයක් ඇහුවේ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රඥාව කියන එක කොහොමද කොහොමද ලබන්නේ කතංසු ලබතේ පඤ්ඤා සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්ත්‍ය කියලා කියවේ එකයි ශ්‍රද්ධාවේ අදහමින් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන පුජ්‍යලයාටම ප්‍රඥාව ලැබෙනවා සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ වෙනදින මේ ගාථාවෙන් ප්‍රඥාව ලබන ක්‍රමයේ දේශනා කරලා මේ ගාථාවේ හැම වචනයක්ම ඊටාම වටිනවා. මේ ගාථාවෙන් මේ ප්‍රඥාව ලැබෙන ක්‍රමයක් එක දේශනා කරාම මේ ගාථාව තුළ අන්තර්ගත හැම වචනයක්ම වටිනවා. ඒ හැම වචනයකම මේ නිවන් රසය ගැඹෙලා තියෙනවා. හැම වචනයකම ප්‍රඥාව හොයන හැටි අන්තර්ගත වෙලා තියෙනවා. හැම වචනයකම සසරින් මිදෙන හැටි මිදෙන හැටි අසලස් කරලා තියෙනවා. ඉතාම කෙටියෙන් කරන මේ දේශනාව ආලෝකයක් ඡායට සුපිරිසිදුව වැටහෙන්න පටන් ගන්නවා. මොකද උද්ගිරිතඥ පුද්ගලෙක් තාම කෙටියෙන් කියන දේ වහා වැටහෙන පුජ්‍යලේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් එහෙම පුද්ගලිතඥයි. බුදුරජාණන් වහන්සේගෙන් වර ඉල්ලුවානේ උන්වහන්සේ අග්‍ර උපස්ථායක කරනකොට ඒ ඉල්ලන වරයක් ඇතුලේ තිබුණා මම නැති තැන දේශනා කරන සියලු ධර්මය කෙටියෙන් මට දේශනා කරන්න. කෙටියෙන්. භාග්‍යතුන් වහන්සේ යම් තැනක පැය ගණනාවක් කරපු දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කීපයකින් දේශනා කළා. ඒ වචන කීපයෙන් අර පැය ගානක් තිස්සේ කරපු දේශනාව උන්වහන්සේ අවබෝධ කරගන්න. ආලෝකයක් යටත් ඉතාම කෙටියෙන් තමයි මේ දේශනාව කරන්න නමුත් යක්ෂයාට මනාව එක වැටේ. ඊළඟ සඳහන් කරන පින්නතිනි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. මේ ශාසනය ඉස්සරහට යන පුද්ගලයන්ට. ඒ උතුමන් වහන්සේලා නිවනට පැමිණියේ මේ විදිහේ ප්‍රතිපදාවකින්ම බව නුවණින්ම පිළිගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ විදිහට කටයුතු කරලා මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරලා තමයි ඒ උත්සමයන් වහන්සේලා බුද්ධත්වයට පසේ බුද්ධත්වයට අරිහත්ත්වයට පත් වෙලා සසරින් එතර ගියේ කියන මනාව විශ්වාසය ශ්‍රද්ධාවෙන්ම ඇති කරගන්න ඕනේ. අන්න ඒ ප්‍රතිපදාවට අනුව මනාව ප්‍රමාණිකූලව තමනු හික්මිය යුතුයි. එහෙම හික්මිලා ඉදිරියට ගියොත් මටත් මේ සසර තරණය කරන්න පුළුවන් වෙයි කියන ශ්‍රද්ධාව සහ වීරිය ඒ පුජ්‍යලයා තුළ තියෙන්න ඕනේ. මනස සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න අවශ්‍යයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. එහෙම කටයුතු කරමින් හොඳ නරක තම හිතින් විමසලා අප්‍රමාදීව කටයුතු කරන පුජ්‍යලයාට ප්‍රඥාව කියන ධර්මතාවය ලැබෙනව නැත්නම් අරිහත්ත්වය කියන ධර්මතාවය ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ සඳහා ධර්මය වෙනස් නොකර හරියටම තථාගතප්ප වේදිත ධර්මයේම ශ්‍රවණය කළ යුතුයි කියලා සඳහන් කරන්න ඕනේ. තථාගතප්ප වේදිත ධර්මයේම ශ්‍රවණය කළ යුතුයි. මොකද්ද මේ තථාගතප්ප වේදිත ශ්‍රේෂ්ඨ ධර්මය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේම ධර්මය. තථාගතප්ප වේදිත ධර්මය කියන්නේ ඒකට. බුදුරජාණන් වහන්සේගේම ඒත් මේ පුබ්බ නිමිත්ත කියන දේශනාවක් සඳහන් කරනවා ඉතිඋත්තක පාළිය. මේ පුබ්බ නිමිත්ත සූත්‍රය සඳහන් කරන්නේ අවුරුදු කෝටි ගාණක් දිව්‍ය ලෝකේ ජීවත් වෙලා කවදා හරි ආයුෂ මේ දෙවියන්ගේ ඉවර වෙනවා. Taman අරගෙන ගියපු ආයුෂය ඉවර වෙනවා. ඒ ආයුෂ ඉවර වුණාම දෙවියන්ට දිව්‍ය ලෝකේ තවත් ඉන්න තවත් ඉන්න බෑ. මේ ලෝකෙට ඔබයි මමයි ගෙනාපු ආයුෂ තවසක ඉතුරු ඉවර වෙනවා. හැබැයි ආයුෂ ඉවර වුණාට පස්සේ එක තප්පරයක්වත් අපිට මෙහි ඉන්න දෙනවද? ක්ෂණයක්වත් ඉන්න දෙන්නේ නැහැ. දෙවියන්ටත් එහෙම. අරගෙන ගියපු පින් සහිත ආයුෂය හෙදී ඉවර වෙනවා. ආන් ඒ ආයුෂ ඉවර වෙච්ච ගමන් දිව්‍ය ලෝකෙන් යන්න ඕනේ. දිව්‍ය ලෝකෙන් දැන් ඔබ යන්න ළඟයි. හිතපු ගමන් යන්නේ නැහැ. දැන් මෙහෙන් යන්න ළඟයි කියලා එයාට පණිවිඩයක් දෙනවා නිමිති පහළ වෙලා. දැන් ඔබ යන්න ළඟයි. ඒ නිමිති පහළ වෙනවා මනුස්ස ලෝකයේ දවස් 7ක් තියා නිමිති පහළ. අපේ ලෝකේ දවස් 7ක් කියලා කියන්නේ සමහර දිව්‍ය ලෝකවල තත්පර ගන්න. නිමිති පහළ වෙනවා. ආන්ගේ නිමිති පහළ වෙලා සමහර අය නිමිති පහළ වෙච්ච බව දන්නෙත් නැහැ. හිත වෙනකම්ම දන්නේ නැහැ. සමහර මහේසාක්‍යය නම් නිවිදි පහළ වෙනකොටම කරගත්ත කුසල ධර්මයන් මතක් කරලා එතනින් උහල දිව්‍ය ලෝකවලටත් යනවා. සමහර අය මනුස්ස ලෝකී තාම සුගතියට එල්ල තව බොහෝ පින් කරනවා. නිමිති පහළ වෙනා දවසක් දෙකක් යනකොට සමහර දෙවියන්ට මතක් වෙනවා. මට නිමිති පහළ වෙලා. එතකොට විලාප කිය කියා අඬන්න පටන් ගන්නවා. මේ සැප දාලා යන්න වෙනවා, මැරෙන්න වෙනවා කියලා අඬන්න පටන් ගන්නවා. ඒ අඬනකොට නිමිති පහළ වෙලා නැති අනික් දෙවිවරු ඇවිල්ලා මේ දෙවියෝ සනසන. ආන් ඒ සනසන වෙලාවේ කියනවා "ිතෝ භෝ සුගතින් ගච්ඡ පින්වත ඔබ මෙහෙන් සුත වෙලා සුගතියට යන්න." ඊළඟට සඳහන් කරනවා සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභං ලැබ එහිදි ලබන්න තියෙන මනාව ලැබුම ලබන්න. එතකොට දෙවියෝ සුගතියට යනවා කියලා කොහාටද යන්නේ? දෙවියෝ එන්නේ මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකෙට ගිහිල්ලා ලබන්න තියෙන මනා ලැබුම ලබන්න. මොකද්ද මනා ලැබුම? මනා ලැබුම තමයි අතාගතත්ව වේදිත ශ්‍රී සද්ධර්ම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න කියලා කියන්නේ. වෙන කාගේවත් ධර්මය අහලා හරියනවද? වෙන කාගේවත් බණ අහලා අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. මොකද අපේ නිවන ගැන වෙන කවුරුවත් දන්නේ වෙන රහතන් වහන්සේ නමකගේ බණ ඇහුවොත් අපිට නිවන් හම්බෙයිද? රහත් වෙච්ච උත්මේ තමන්ගේ රහත් වෙච්ච හැටි අපිට කියලා දීලා වැඩක් නැහැ. ආන් ඒක භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරන රහතන් වහන්සේට පවා ඔබ නිවනට ගියපු හැටි ශ්‍රාවකයාට කියලා දෙන්න යන්න එපා. මොකද මම නිවනට ගියපු විදිහට ඔබට යන්න බෑ. ඔබේ ක්‍රමය වෙනස්. මගේ ක්‍රමය වෙනස්. ඒ හින්දා මම රහත් වෙලා ඉන්නවා කියලා කෙනෙක් තමන් රහත් වෙච්ච හැටි අපිට කියලා දෙන්නට වැඩක් නැහැ. අපිට උන්වහන්සේ රහත් වෙච්ච හැටියෙන් වැඩක් නැහැ. අපිට වටින්නේ බුදුරජාණන් වහන්සේ මොනවද අපිට කියලා දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද ධර්මයේ දේශනා කළේ? මේ රහතන් වහන්සේගේ ධර්මයේ වැඩක් නෑ අපිට. අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. රහතන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නම් ඒක සිතාම වටිනවා. මේ කාරණාව වරද්දලා තේරුම් ගන්න එපා. රහතන් වහන්සේ දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නම් කමක් නැහැ. නමුත් රහතන් වහන්සේ අපිට කියලා දෙන්නේ උන්වහන්සේ රහත් වෙච්ච විදිහ නම් ඒක අපිට වැඩක් නෑ. අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විතරයි. රහතන් වහන්සේ අපිට උන්වහන්සේ රහත් වෙච්ච හැටි කියලා දෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ සමහර රහතන් වහන්සේලා එහෙම එහෙම වර්තමානයේ ඉන්නවා. Taman ආපු හැටි කියලා දෙන්න උත්සාහ කරනවා ඒක අපිට වටින්නේ. මම නිවන් දකින හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒ නිසා ඔය ධර්ම රත්නයේ ඇතුලේ මම කියන පුජ්‍යලයාට නිවන කියන ධර්මතාවයට යන්න ඍජු පාරක් තියෙනවා. මේ ලෝකේ ඉන්නේ ලක්ෂයක් නම් ජනතාව. ඒ ලක්ෂයක් දෙනාට නිවන කියන තැනට යන්න ඍජු පාරවල් ලක්ෂයක් තියෙනවා. කවුද ඒක දන්නේ? ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. ඒක දන්නේ බුදු පියාණන් වහන්සේ විතරයි. ආන් ඒ මගේ පාර ඔය ධර්ම රත්නයේ තුල අන්තර්ගතයි. ඒකයි තථාගතත්ව වේදිත ධර්මයේ විතරයි අපිට වටින්නේ. මොකද මගේ නිවන තියෙන්නේ ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇතුලේ විතරයි. ආන් ඒකයි දෙවියන්ට කියන්නේ එහෙ ගිහිල්ලා මනා ලැබුම ලබන්න තථාගතත්ව වේදිත ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නයේ අයිතිය රහතන් වහන්සේ නමකටවත් දුන්නේ නැහැ. මේ ත්‍රිපිටක අට කතාවේ කිසිම රහතන් වහන්සේ නමකගේ දේශනාවක් ඇත්තෙත් නැහැ. ওই ධර්ම රත්නයේ තුල රහතන් වහන්සේලා දේශනා කරපු එකක්වත් එකක්. එහෙම කියහම කෙනෙකුට හිතෙන්න පුළුවන් සරියුත් මහරහතන් වහන්සේගේ දේශනා කීයක් තියෙනවද ත්‍රිපිටකයේ? මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ කරපු දේශනත් මේ ත්‍රිපිටකය තුල තියෙනවනේ කියලා. ඒ විතරක් නෙමෙයි ගිහියෙක් වෙච්ච කුසල රජු කරපු දේශනාවකුත් තියෙනවා ওই ත්‍රිපිටකේ. මොකද මේ දේශනාව? ඒ මජ්ක්‍ධිම නිකායේ තියෙන ධම්මචේතිය සූත්‍රය කුසල රජු දේශනාව. එතකොට කෙනෙකුට මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැත්නම් හිතනවා ස්වාමීන් වහන්සේ එදා ධර්ම දේශනාවේ කියපු කාරණාවයි මේ සූත්‍රවල අහවල් අහවල් රහතන් වහන්සේලාගේ නමින් මේ තියෙන සූත්‍රය අතර එතකොට ඒ දේශනාවේදී කියපු කාරණාව වැරදිනේ කියලා. රහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය සූත්‍ර ඔය ත්‍රිපිටකේ තියෙනවා. හැබැයි රහතන් වහන්සේලා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච මාතෘකාවකටයි. භාග්‍යතුන් වහන්සේගේ මාතෘකාවකටයි දේශනා කරන්නේ. තනියම මාතෘකාව කරන් දේශනා කළා නෙමෙයි. ඊළඟට ධර්මයේ දේශනා කරලා ශ්‍රාවකයද කියනවා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් විමසලා භාග්‍යතුන් වහන්සේ මේකේ අඩුපාඩු සංශෝධනය කෙරුවොත් ඒ සංශෝධනය පිළිගන්න මං කීප එක පිළිගන්න එපා. එතකොට ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අනුමත කළා නම් මේක හරි කියලා ඒක ඒ ශ්‍රාවකයාගේ දේශනාවක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ ඒක බුද්ධ දේශනාවක් වෙනවා. ආන් ඒ නිසයි සඳහන් කරන්නේ ශ්‍රාවකයන්ගේ දේශනා ත්‍රිපිටකයේ නැහැ කියලා. කොසල් රජුත් මුළු දේශනාවම කරනකම් භාග්‍යතුන් වහන්සේ අහගෙන ඉන්නවා. කොසල් රජු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ඒ කාරණා ටික පැහැදිලි කරනවා. රජු කියාපු කාරණා වලින් භාග්‍යතුන් වහන්සේ මොකවත්ම වෙනස් කරන්නේ නැහැ. වෙනස් නොකර භාග්‍යතුන් වහන්සේ ඒක අනුමත කළා කියන්නේ ඒක බුද්ධ දේශනාවක් බවට පත් වුණා ආතානාටි සූත්‍රයත් විසමුනි රජුගේ දේශනා කරන්නේ නමුත් භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු නිසා ඒක බුද්ධ දේශනාවක් වෙනවා ඒකයි කියේ වෙන කාගේවත් දේශනා ත්‍රිපිටකේ නැහැ කියලා. ඊළඟට තථාගතත්ව වේදිත ධර්මයෙන් අහන්න කිව්වේ. එහෙමනම් මේ පින්නතුන්ටත් ඔබටත් මටත් මේ සියලු ශ්‍රාවකයන්ට සංසාරයෙන් එතර යන්න නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මිස වෙන කායවත් ධර්මයක් අහලා වැඩක් වෙන්නේ නැහැ. ආන් මේ කාරණාව අපි මනාව සිහි තබාගෙන සද්ධර්ම ශ්‍රවණයකට මනාව නිවැරදි නිකලල් සුපිරිසුදු සද්ධර්මයම අපි ශ්‍රවණය කළ යුතුයි. ආගෙන් බණ ඇහුවත් අපිට සැකයක් උපදිනවා නම් ත්‍රිපිටක අර්ථ කතාවට යොදලා බලන්න ඕනේ මේක ත්‍රිපිටක අර්ථ කතාවට අනුකූල දේශනාවක්ද එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කළාට කමක් නැහැ ඒක ත්‍රිපිටකයට අනුකූල දේශනාවක් නම් ඒ පිළිගත්තට කමක් නැහැ. එතෙන්ට යන්න අපි ගාව හොඳ විචක්ෂණ බුද්ධියක් තියෙන්නේ. ඒ හින්දා ධර්ම රත්නය පිළිබඳ ලොකු අවබෝධයක් මේ ජීවිතෙන් ලබන්න ඕනේ. වෙනත් අධ්‍යාපන ක්‍රම ඔස්සේ උපාධි ගණනාවක් හොයාගෙන ගිහිල්ලා තිබුණත් අපි ධර්ම රත්නය පිළිබඳව හරියට විසරණ පන්සිල්වත් දන්නේ නැත්නම් අපි තරම් අහිංසකයන් පිරිසක් මේ ලෝක ධාතුවේ නැති බවයි හැඟෙන්නේ. ඒ නිසා කවුරු හරි මහා බොරු දෙයකට ගොතලා කීවත් ධර්මයේ නමින් අපිට සාදු කියලා පිළිගන්න වෙනවා. හැබැයි ඒකෙන් අපේ සසර මඟ කෙරවල වෙන්නේ නැහැ. දික් වෙන්න තියෙන ඊට වැඩි, සතර පහයට යන්න දින ඊට වැඩි නිදහසක් හම්බෙන්නේ. ඒ හින්දා අනිත් පැත්ත දිනු කරන ගමන් මේ පැත්ත දිනු කරගන්නත් වෑයම් කරනවා. ආන් මේ පුජ්‍යලයා කල්යාණ මිත්‍රයෙක් වෙනවා. කල්යාණ මිත්‍රව ලැබපු කෙනා හිම වෙනවා. එහෙනම් දරු පැටියෙකුට නමුත් පුංචි කාලේ ඉඳලා අනික් අධ්‍යාපනය ලැබලා දෙනවා වගේ ධර්මානුකූල අධ්‍යාපනය ලැබලා දෙන්නත් මව්පියෝ කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරන්නේ මව්පියොත් ධර්ම අවබෝධයේ ඉන්නවනම් එහෙනම් අපිට ඉපදෙන තැන ඉඳලම කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න ඕනේ කියන කාරණාව ඒකෙන් පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් අපිට ඒගොල්ලන්ගේ තණ්හාව මුදුන්පත් කරගන්න උපාධි ගණනාවකට උගන්වයි. හැබැයි තිසරණ පන්සිල්වත් දන්නේ නැති වෙයි. එහෙම වුණොත් දවසක ඇති අසරණ භාවය කොයිතරම්ද කියලා නිමා කරන්න බැරි තරම්. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට මේ දේශනාව මෙතනින් අතරකමු. සියලුම දෙනාට ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ